සද්ධා සම්පන්න පින්වත්නි අද මේ භාවනා පන්තියේ තුන්වෙනි දවසේ එනිසා ධර්මස්තරයේ පිළිද භාවනා කරපුවා කියනවා ඒ විශේෂ තුළ සමාධිය ධර්මදෘෂ්ටිව වැඩි වෙන්න ඕනේ නිසා මේකට දැන් පුළුවන්කම තිබෙන්නට ඕන පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම සමානිත්‍යතාවය ආදී දකින්න වශයෙන් ආයන්පස්නාව මේ පසුගිය දින දෙක තුළ කරගෙන ඉඳීමක් තියෙන නිසා වේදනාව කියන්නේ. දැන් මේ කියන කාරණා ඉතාම හොඳින් අවබෝධ කරගන්න. වේදනාවක් ඇති විට වේදනාව ගැන සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ මනස් වේදනාවක් කියන වේදනා තුනටම කියන පොදු වචනයක්. වේදනාවක් ශරීරයේ උතනකම දැනෙන විදිහට දුක් වේදනාවක් දානවා. මේ දුක් වේදනාවේ දැනීමක් තියෙනවා නැත්නම් දුක් වේදනාවේ පැවැත්මක් තියෙනවා. නමුත් දුක් වේදනාව මම විඳිනවා කියලා හිතනවා නම් යම් කෙනෙක්ගේ මුලාවක් ඒ මම දුක් වේදනාව විඳින්නේ නැහැ. ඒ මම කියලා කෙනෙක් වේදනාව විඳින මම කියලා කෙනෙක් නැහැ. මේක හොඳට තේරුම් ගන්න යම් කෙනෙක් අවිනේ යම් කිසි කොටසක දුක් වේදනාවක් දැනනකොට ඒ දෙකම සිතින් බලන්න. බලාගෙන ඉන්නකොට මෙතන වේදනාවක් පැවැත්මක් නා පවතිනවා. මම මේ වේදනාව විඳිනවා කියන එක වෙන ඒක හිතේ තියෙන හැඟීමක් වුණා. එන්න මේක අනුලම්බුයෙන්ම ඇති කරගත යුතු අවශ්‍යතාවයක්. වේදනාවක් පවතිනවා මම වේදනාව විඳිනවා නෙවෙයි. ඒ වේදනාවේ පැවැත්මටම තමයි මම වේදනාව විඳිනවායි කියලා මුලාව. ඒකට මේ වේදනාව දැක්වතුන් මතහත් කියලා වේදනාව තුනක් මේ වේදනාව ඇති වෙන ආකාරය තමාම ප්‍රත්‍යක්ෂ කරගත යුතුයි. වේදනා සමුදය කියලා එක කියන්නේ වේදනාව ඇති වෙන්නේ හේතු. දැන් ඇහැට රූපයක් පෙන්වන්නත් පස්සේ අපිට වේදනාවක් ඇති වෙනවා. සැප වේදනාවක් වෙන්න පුළුවන්, දුක්ඛයක් වෙන්න පුළුවන්, අනාත්මයක් වෙන්න පුළුවන්. ඇහැට පෙනෙන රූපයේ ප්‍රිය එකක් නම් සැප වේදනාවක්, අප්‍රිය එකක් නම් දුක් වේදනාවක්. වෙනස් දෙයක් නම් වෙනස් දෙයක්. එතකොට මේ ඇහැ අසුරු කරගෙන ඇහැට පෙනෙන රූප අසුරු කරන වේදනාවක් ඇති වෙන්නට නම් අපිට ඒ පිළිබඳ සිතක් පහළවන්න ඕනේ රූපයේ දැකීම පිළිබඳ සිතක් පහළවන්න. ඒකට මේ ඇහැ රූප සිත කියන ක්‍රියාදාමයන්ගේ එකසේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි අපි ඇහැට රූපය දැක්කාට පස්සේ වේදනාවක් අත්දැකීම. කනට ශබ්ද ඇහෙනවා ශබ්ද ඇහුනට පස්සේ සැප වේදනාවක් ඇති වෙන්න පුළුවන් දුකක් ඇති වෙන්න පුළුවන් නැත්නම් වේදනාවක් වෙන්න පුළුවන් එකම ශබ්දේ වුණත් කෙනෙකුට සැප වේදනාවක් තම කෙනෙකුට දුක් වේදනාවක් වෙන දෙන එකක් වෙන්නට ඉඩ තිබෙනවා දැන් උදාහරණයක් කිව්වොත් අපි හිතමු මේ තරහකාරයෙකුට තව කෙනෙක් බයින ඒ බැනුම් අහන තරහකාරයාට බයින බැනුම් අහනකොට දුක් වේදනාවක් ඇති ඒ ළඟම ඉන්න එයාගේ තරහකාරයට මේ විදිහට වන්නේ මොකදයි කියලා ඒ ඒ වේදනාවකට සතුටක් ඒ කියන්නේ ඒ අපේක්ෂණයෙන් ඕනෑම කෙනෙකුට ඕනෑම කෙනෙකුට වෙනීමේ හැකියාවක් තියෙනවා. එයා බලන ආකාරයට ඒක නිසා අනක ශබ්දයාවට පස්සේ සැප වේදනාවක් ඇති වෙනකන් දුක් වේදනාවක් ඇති වෙනකන් මනස වේදනාවක් ඇති වෙනකන් පුළුවන්. ඊළඟට නාසයට ගලසෝදාවට පස්සේ ඒ ගලසෝදනවට පස්සේ ශබ්ද මඳහක් කියන වේදනාවකින් කවරක් වෙන්නේ. දිවට රස ගෑවුනාට පස්සේ මේ ආකාරයේ වේදනාවක් පහළ වෙනවා. හයට මොකක් හරි ස්පර්ශ වීමදී තමන්ගේ ශරීරයේ ඇතුළත තියෙන වායු දහම් වාදී කොටස් ස්පර්ශ වීමෙන් හෝ බාහිර කොටසක් යම් දෙයක් ස්පර්ශ වීම නිසා ශරීරයේ තුළ සබ්බ හෝ දුක්ඛ වෙනස් වේදනාවක් ඇති වෙනවා. එලෙසින්ම මානසික වේද දේවල් අනුගමනය වෙනොත් සැප දුක් මැදම කියන වේදනා තුලින් පවරක් වැඩවන්න පුළුවන්. මේ විදිහට Tamanට අවබෝධ වෙන්න ඕන මේ කියන එක තේරුම් ගැනීම නෙවෙයි අවශ්‍ය වෙන්නේ අවබෝධ වීම. මේ වේදනාව ඇතිවන්නේ මෙන්න මේ විදිහටයි. දැන් මේ කියන කාරණාව ඉතාම වැදගත් විශේෂයෙන්ම ටිකක් ඉහළ මානසිකය බලාපොරොත්තු වෙන අය මේ කාසින කාරණා අවබෝධ කරගන්න ඕනේ. බොහෝ දෙනෙක් මේ සැප වේදනාවට ආශා කරනවා. දුක් වේදනාවට ගැටෙනවා. නැතහත් වේදනාව පිළිබඳව අවිද්‍යාව වැඩි කර ගන්නා නුලස් අවිද්‍යාව. බුද්ධජනන මතේ කියලා මේ දේශනා කරලා තිබෙන්නේ දුක වේදනාව කෙරෙහි රාගාංශයේදී දුක් වේදනා මේ පටිඝාණය කරනවා. ඒ වගේම අදුක්ඛමසුක නැත්නම් වෙනස් වේදනාව කෙරේ අවිජ්ජානුසය ඇති වෙනවා. තුනම වෙනස්කම් දක්වනා මේ දුක් වේදනාව පිළිබඳව තියෙන රාගාංශය අතහරින්නෙත් නැතුව දුක් වේදනාව පිළිබඳ තියෙන පටිඝාණය අතහරින්නෙත් නැතුව දුක්ඛ වේදනා පිළිබඳ තියෙන අවිද්‍යාවන්සේ අත්හරින්නේ නැතුව මේ ජීවිතයේදීම දුක කෙලවර කරයි කියන එක කිසිදා සිදු නොවන කරුණක්. එතකොට මේ සතර සතිපට්ඨාන භාවනා කරන විචාරමුදේම දවසේදී කියවා කෙනෙකුට දවස් හතක් භාවනා කළා අනාගාමීව වටහාය ලබන්නේ කියන කාරණා. මේ කියන ආකාරයේ මේ වේදනාව දුක් වේදනා පිළිබඳ තියෙන රාගාංශය ආදී ධර්මයන් සම්පූර්ණයෙන් අතහැරියොත් පමණයි මේ ජීවිතයේ දුක කෙලවර කරලා රහත් වෙන්නට පුළුවන්කම තිබෙන්නේ. නැත්නම් රහත් වෙලා දුක කරගන්න කරන්න පුළුවන්. ඒ නිසා මේ වේදනාව පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇති කරගන්නට ඕන. දැන් මම කලින් කිව්වේ වේදනාව ඇති වෙන හේතුව සමාන්තරව හිතටම අවබෝධ වී යා යුතුයි. දැන් අපි කතා කරන්නේ සුඛ වේදනාවට ඇදෙනවා දුක් වේදනාවට ගැදෙනවා මනස වේදනාවට මුලාවට පත් වෙනවා කියන්නේ මනස වේදනාව කියන්නේ මුලාවට පත් වෙනවා. එතකොට සුඛ වේදනාවට ඇදෙන කොටත් මුලාවක් තියෙනවා. දුක් වේදනාවට ගැදෙන කොටත් මුලාවක් තියෙනවා. බොහෝ දෙනෙක් කල්පනා කරනවා මේ අපි දකින අසන ශබ්ද ඇහෙන රූප දකින අනස්වස්ත ඇහෙනවා නාමයේ දකින සුවඳ මේ රූප ශබ්ද ගන්ධ ආදී දේවල් ගැන අරමුණු මේ අරමුණු නිසා සමාජ සැපගෙන දෙනවා දුකගෙන දෙනවා නැත්නම් අරමුණු වලටයි අපි ඇලෙන්නේ කියන නැත්නම් අරමුණු වලටයි අපි ගැටෙන්නේ කියන මුලාව බොහෝ දෙනෙකුගේ සිත තුළ තිබෙනවා විශේෂයෙන්ම භාවනාවෙන් ඉහළ ප්‍රතිඵලයක් ගන්නට බලාපොරොත්තු වන අය අනිවාර්යයෙන්ම තේරුම් ගත යුතු කාරණාවක් දැන් කියන්නේ ඒක අවබෝධ කරගන්න බලන්න අපි ඇලෙන්නේ අපේ සුඛ වේදනාව. බාහිර අරමුණෙන් අපි ගැටෙන්නේ අපේ දුක් වේදනාවට. මේ අපේ කියන්නේ සමුද්‍රය. එතකොට මුලාවටපත් කරන්නේ අපේ සුදුරමේ අවිජ්ජාංශය කෙරේ. ඒක නිසා මේ බාහිර අරමුණු කෙරෙහි දෙවීමේ ඇලීම ගැටීම ඇතිවන්නේ. සම්මිතන ඉන්න කොහොම වැඩි ජයමන් කියනනම් මේ හැම දෙනාම තේරෙන කරුණ. අපේ තෝ විවාහ පිළිවෙලා ශාස්ත්‍රයේට කොහොමදට ඉස්වැන්න කරන ආදරයෙන් කතා කරන කුජලයක් නෙමෙයි. එදාට පස්සෙන්දා සමහර විට ආදරයෙන් කතා කරන කඩින්ම උත්තටම බයි. අර සිතරෙන්දගත් අත්වලින්ම හොඳටම පිළිගන්නේ. මෙතන හේතුව මොකක්ද? අර අරමුණ ඇහැට පෙනෙන රූපේ තමයි කාන්තාවේ රූපේ. ඒ රූපේ තුලින් සබකෝසුක වෙන දෙනවා නම් හැම වෙලාවෙම මේ සබකෝසුක දෙගෙන දෙනවා. මේ මිනිස්යාට සැප වේදනාවක් ගෙන දෙනකොට ඒ සැප වේදනාව ගෙන දීමට ආශා කර රූපේට ඇලුම් කරනවා. ආශා කරනවා. මේ මිනිස්යාට දුක් වේදනාවක් ගෙන දෙනකොට ඒ දුක් වේදනාව ගෙන දෙන රූපේට රූපේ කෙනෙක් ගැටෙනවා. මේ කතාවේ මේ ඇත්ත තේරුම් ගන්නට පුළුවන් ශක්තිය දෙන්න ඕන. අපි මේ ඇලෙන්නේ තමන්ගේම සුඛ වේදනාවට. ගැටෙන්නේ තමන්ගේම දුක් වේදනාවට. මේ සත්‍ය හැමෙතම තේරෙනවා නම් මේ බාහිර අරමුණු වල රූප වල, ශබ්ද වල, හරි කන්ද රස පොට්ටබ්බ ධම්ම කියන්නේ අරමුණු වල කිසිම ඇලීමක් ඇති කර දෙන්නට හැකියාවක් නැති බව කිසිම ගැටීමක් ඇති කර ගන්නට හැකියාවක් නැති ඇති කර දෙන්නට හැකියාවක් නැති බව තේරෙන්න ඕන සමාගයේ සිටින්න තියෙන සමාගයේම වේදනාවටයි මේ ඇලෙන්නේ වේදනාවටයි මේ ගැටෙන්නේ කියන කාරණා තේරුම් ගන්න. ඒක හොඳට අවබෝධ කරගත යුතුයි. වේදනාව ඇති වෙන හේතුව දකිනා පරිණාමය කියන එකයි. මේ මේ හේතු නිසා වේදනාව ඇති වෙනවා. Taman ඕන විදිහට ඇති වෙනා නෙවෙයි. මේ හේතු නිසා ඇතිවෙනා කියලා එකට අවබෝධ කරගන්න. ඒ වගේම අපි ආශා කරන්නේ බාහිර කරුණු වලට නෙවෙයි අපි ගැටෙන්නේ බාහිර කරුණු වලට නෙවෙයි තමන්ගේම වේදනාව කෙරෙහි කියන කරුණ දෙවෙනි කාරණාව වශයෙන් තේරුම් ගන්න එක ඉතාමත් අවශ්‍යයි. මේ වේදනා තුනම සැප දුක් නැදහත් වේදනා සෑම එකක්ම ඇති වුණා පැවතුණා නැති වුණා අනිත්‍යයි. ඒ වගේම මේ වේදනා තුනම සමන්තෝන විදිහට ඇතුණා නෙවෙයි හේතුන් නිසා ඇතිවෙච්ච පැවැදෙන නැතිලා නැත්නම් මේ විශ්වය වනවා. අනිත් සතියේ මේ වේදනා තුනම දුකයි. දුක් වේදනා දුක බව මේ දන්නා කරුණක් සැප වේදනාවක් දුක. සැප වේදනයි කියන ලෝකේ සත්‍ය කල්පනා ගන්න හැමත ප්‍රිය රූපයක් දැකලා සතුට වෙන එක කනට ප්‍රිය සත්‍යයක් අහලා සතුට වෙන එක නාසයේ ප්‍රිය දනසොඳ දිවට ප්‍රිය රසක් ආදී වශයෙන් මේ ඉන්ද්‍රියන් අරමුණු වෙලා ඒකෙන් තෘප්තියක් ලබන එක ආස්වාදයක් ලබන එක තමයි හැපේ කියලා බොහෝ දෙනෙක් කල්පනා කරනවා සාමාන්‍ය පුත්තජනයා හිතන්නේ එහෙමයි මේක දුකක් කියලා අවබෝධ වෙන්නේ මොකද හේතුව මේකට ආශා කිරීම නිසා සංසාරේ නැවත නැවත උපදී උපදී සංසාර දුක් මෙලෙක බින්දා මතුවට දෙන්නේ දෙවියන මෙතන මේ දුක් සමුදය සත්‍ය කියනවා ඒක එකක්. අනිත් අතින් මේ ඇති කරගත්තු ලබන සැප වේදනාව ඇති වෙන ගමන් නැතිලා යනකොටම එතනත් ඒක පරිණාමයේ වෙනස් ස්වරූපයකට පත් වීම නිසා දුකක් ඇතිවෙනවා. අනිත් අතින් මේ සැප වේදනා ඇති කරගන්නට උත්සාහ කරනවා. නිකම් ඇති වෙන්නේ. ඒ ඇති කරගන්නට ගන්න උත්සාහයේදී විශාල දුකක් ඇතිවෙනවා. ඒවා සාමාන්‍ය කරුණු. ඊට වඩා වැදගත් කාරණාවක් තියෙනවා. සිත සමාධිමත් විශේෂයෙන්ම ඔය නිමිති විරහිත සමාධියකට අනිත්‍ය සමාධියකට වැනි තත්ත්වයකට ධානයකට වැනි තත්ත්වයකට පිටපත් කර ගන්න පුළුවන් කෙනෙක් සිදෙනවා. ඒ ධානයේ දෙදීදීම තමා ඉස්සල්ලා සැපයි සැපයි කියලා හිතපු භූමියක් දැකලා සතුටු වීමක්, සත්‍යයක් පාලක වීමක් ආදී ගැන දීපත් කරලා බලන්න. දීපත් කරනකොටම තමන්ට තේරෙයි මේ සැප වේදනාව කියන එක හැඟීම ඇති වෙනකොටම තමන්ගේ හිත ඕලාරික වෙනවා, පර වෙනවා, දුකක් වඩපත් මේක හරියට එතකොට තේරෙන්නේ මේ තමන්ගේ ඇඟට පත් වෙච්ච අකඩයක් අරගෙන කිරි කිරි කිරි දාලා පුච්චනවා කියන එක. හදවත දෙකින්. හිත දෙකින් හදවත දෙකින්. මේක තේරෙනකොට තමන්ටම තේරෙනවා මේ සුඛ වේදනාව කියන එක මහා දුකක්. මෙන්න මේ කර්ම තුන මේ සැප වේදනා දුක් වේදනා මඳහ වේදනා කියන වේදනා තුනම පිළිබඳවම මේක නින්නේ හේතු නිසා හටගන්නවා කියන කරුණ අවබෝධ වී තිබීම මේ සෑම වේදනාවම ඇදීලා පැහැදිලා නැතිලා යන තමන්ගේ දේවල් නොවේ මේ ඔක්කොම දුක් කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කරුණ තුන අවබෝධ කරගන්නට ඕනේ සෑම කෙනෙක් විසින් අර භවනා සෝවාන් මතලා ඉන්න අය විසින් මේ අපි ඇලෙන්නේ බාහිර අරමුණු වලට නෙවෙයි තමන්ගේම වේදනාව කෙරෙහි ඇලෙන්නේ තමන්ගේ වේදනාව කෙරෙහි ගැටෙන්නේ කියන කාරණා පැහැදිලිව අවබෝධ කරගන්න එතකොට මේ වේදනාව අපි අපේ විසින්ම ඇති කරගෙන අප විසින්ම ගැටෙනවා අපේ සිතම අපි මල්ලකට ගන්නවා. එතන ඒකයි එතන සිදුවන ටිකක්. මේ වේදනාව අපි ඇලුනා ඒකේ වේදනාවට ගැටුණා වේදනාව ඇදලා නැතිලා යනවා වේදනාව කෙරේ ඇලීමක් ඇතිවෙනවා ගැටීමක් ඇතිවෙනවා ඒ ඇලීමක් ගැටීමක් නැතිලා යනවා ඊට පස්සේ වේදනාව පිළිබඳ කවරේ දේලක් ඇත්තත් ඔබත් ඇදලා නැතිලා යනවා මෙතන තියෙන්නේ නාම ධර්ම ටිකක් ඇදලා නැති එක කොච්චර මේ නාම ධර්ම ටික ඇදෙන්නේ නැති යාම තමයි මේ උපාදාන කාණේ සිටින් ගන්නේ ඕක ප්‍රයත්න තමයි සුඛ වේදනා ප්‍රයත්න නොඑක් දේවල් නොඑක් දෙනා කටයුතු කරන්නේ හේතුව අර වේදනාව උපාදාන කරන සිටිනවා. මෙන්න මේ වේදනාව කෙරෙහි තියෙන උපාදානය නැති කර ගන්නට අවශ්‍ය වෙනවා. ඊළ භාවනා ප්‍රතිපලයක් බලාපොරොත්තු නැයි. මේ විදිහට වේදනාව ගැන දකින්න බලන ආශ්‍රය තිබෙන අපි මේ කරුණු දෙක තුනක් පමණයි කියන්නේ. දැන් මේ ඇද්ද ඒ කියපු කාරණා තේරෙන්නට ඇති කියලා අපි කල්පනා කරනවා. දැන් මේක භාවනාවට යොදන ආකාරය නැත්නම් භාවනාවට යොදා ගන්න ආකාරය කියන්නේ. දැන් මේ හේතුන් භාවනාවේ ශරීරය ඇතුළේ තියෙන කොටස් වල දැක්කා. ඒක සමහර විට හිතට බැලුවම නම් තේරෙන තමන්ගේ ශරීරයේ තියෙන ඇතුලේ කොටස්. දැන් පළවෙනි අදියර වශයෙන් මම මේ කියන කාරණාව භාවනාව. මේ සෑම එකක්ම අරගෙන මේවා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මෙනෙහි කිරීමක් කරා. මෙනෙහි කරනවා කියන්නේ මේක අනිත්‍ය දුක්ඛයි අනාත්මයි කියන දේ දීපත් කරලා ඉන්න එක නෙවෙයි. අපි තම හදවත කියන තමන්ගේ හදවත තියෙන. මේක අනිත්‍යයට යනවා කියන පහයදී අවබෝධය තමයි තියෙන්නේ. අඩුම වශයෙන් මනසට පස්සේ කොහොම වෙලා නැත්තර වෙන්නේ කියලා යනවා කියන්නේ. එහෙමවත් හිතන්න අර කොහොම මොනවද නැති වෙන එක දකින්නට බැහැ. ඒක කියන්නේ පුංචි කාර්යයක් මහදලද නෙවෙයි අවුරුදු 10 12ක් නෙවෙයි කියලා ප්‍රමාණ්‍ය ස්වરૂපය ඇදය සත්‍ය ආදී විවිධ දේවල් වෙනස් වෙනවා ඉතින් මානසික යන යන යන ඔය සාමිච්ඡාව ඇතුලේ තියෙනවා වෙනස් වෙ වෙනස් වෙ යනවා මරණයට පස්සේ කොහොම පුරුදු වෙලා තිය වෙලා නැත්තර නැතිනවා මේක අනිත්‍යයි අනිත්‍යයි කියන හිත හිතා ඉන්නක නෙවෙයි අවශ්‍ය අනිත්‍යයි කියන එක අවබෝධ වීම ඒ වගේම දැන් මේ අපි අදව සුදාහරිය හතරත් මහ දුක. ඒක දුකයි දුකයි කියා කියේ කියා ඉතින්සයි එක නෙවෙයි අවශ්‍ය වන්නේ මේක දුකක් කියන එක පැහැදිලිවම Tamanට අවබෝධ හදවත තුලින් විශාල දුක් ලබන්නේ. දැන් හදවතේ රෝග දන්නාය කියනවා නම් හදවතේ සමහර විට ඇතුළේ ඇතුලේ සීල් නැති වෙනවා. ඒකට විශාල පසු වේදනාවක් වෙන දේ රෝග තියෙනවා. අදවසේ ගිහිලා යන්ජයනාවාගේ කොට තියනවා අපි කෙනෙකුට යන නහර කුඩා වීම නිසා වේදනාවක් අඩු වීම නිසා පාස්සත බල පහ වේදනා අතබරකට බලන වේදනාව කියලා තියෙනවා නැත්නම් අදවසේ ගිහිලා ජී කැටි ගිහිලා ඉවරණයක් තියෙනවා අදවසේ නහර එතකොට සම්මායන මරණය හෝ මරණාන්තික දුක් ලබා දෙනවා එහෙම දුක්ලබකෝය ඒ කියන්නේ එළියට ඒකජයක් කියලා හදවතේ ඉරවීම නිසා සමහරට දවස් දෙක අතිශයින් දරුණු දුක් විඳිනවා. මරණය පවසේ හදවතේ විවිධ විවිධ රෝග ඇති වෙනවා විවිධ ආකාරයෙන් මේ හදවතේ දුක් සමාන ලබා දෙනවා කියන කරුණ සමන්තම තේරෙන්නේ. ඒක දුකයි දුකයි දුකයි කියලා හිතන එක නෙවෙයි. ඒ වගේම මේ හදවත කියන එක මේ අය කලින් දැක්කා භාවනා කලින් දවස් දෙකේදී පටවිය ආදි ධාතුවක්. මගේ එකක් නෙවෙයි මම මම නෙවෙයි. ඒක අනාත්මයි මගේ දෙයක් නෙවෙයි මට ඕන විදිහට පවතින දෙයක් නොවේ කියන ඒ නැගීම ඒ අවබෝධය සමාන්තම ඇති ඒ විදිහට අපි හිතමු ඇහැගත්තයි කියන්නේ ඇහැ අනිත්‍යයි කියන ඕනම කෙනෙකුට ඒක තේරෙනවා හැම වෙලාවෙම පවතින ධර්මයක් නෙවෙයි කුංචි කාලේ තිබුණ මේ පාඩම හොඳ දේවල් ටික ටික ටික වෙනස් වෙලා ගියා පාස්තේනි මාඩුණා සුදුහාතිය ගියතාවත් වෙනින් මාඩුණා අදයි තමයි පනාත අවස්ථා ගුණෝ එන්නේ එන්නේ එන්නේ ඇහැ වෙනස් වී වෙනස් වී අනිත්‍යද අනේක දකින්නට හිතන්න පුළුවන් ඒ වගේම ඇහැ මරුණට පස්සේ කුමේර වෙනස් වෙලා යනවා මේ ඇහැ දෙයින් කොච්චර දුක් ලබා දෙනවද කියලා ඊළඟට තමන්ට තේරෙනවා ඇගේ විවිධ රෝග ඇති. කියන්නේ පිටාර විදියට ඉලබීජයක් ඇතුළේ සිට ඇහැ තුළ ඇතිවන රෝගාන්ත වශයෙන් මේ සෑම රෝගයකින්ම ඇතිවෙන නිසා දුක් ලබනවා. ඊටමතරව ඇහැට රූප වෙන සමහර යන රූප දැක්කොත් එහෙම තමයි විශ්වාස කරනවා. තමන්ගේ පතුරුකා හතුරු මිනිස් දැක්කොත් එහෙම විශ්වාස කරනවා. මේ මගේ පොතේ ආව මානසිකව මානසිකව මට මේ ඇඩ් එකට ඇනගෙන ඇඩ් එක අන්න කරගන්න කියනවා. ඒ කියන්නේ ඒ ධාර්මයන් තේරෙන මේ ඇතුලෙන් විශාල දුකක් Tamanda ලබා දෙනවා කියන්නේ. තමා මුලාවටපත් කරනවා කියන්නේ. එතකොට මේක ඇහැ දුකක් කියලා Tamanda අවබෝධ වෙන්නේ. මේ තමන්ගේ ඕන විදිහට පවතින ධර්මයක් නෙවෙයි අර පටවි ආදී මූල ධාතු අතර මේක අනාත්මයි කියන කාරණාවත් අවබෝධ වෙනවා. ඒ කියන්නේ එනහලගත්තු තේමනල අනිත්‍යයි කියන එක නිරන්තරයෙන් වෙනස් වෙනස් යන අනිත්‍යයි. එනහල තුලින් ඇති වෙන දුක් තමයි තේරෙන්න ඕනේ. කොයිතරම් දුපතනය කියලාවත් පේනවා සමාජව සඳහා කියලා කියනවා. සමාජව දැන් ඇතුම වනි රෝගයක් ඇතුණා මරණය පවා පිළිෙන්නට පුළුවන්. ඒ තරම් දරුණු දුක් එනහල තුලින් ලබා දෙනවා. විවිධ රෝග නියම ඒ රෝග පීඩාවෙන් විවිධ දුක් ඇති වෙනවා. ඒ වගේම මේ බෙලහැල්ල තමන්ගේ දෙයක් හෝ තමන්ට අයදයක් මේ මේ අනුසතරම් දෙයක් මේ මනස ඇතුලේ දෙකක් වගේ. ඒවා මනෝමය කියලා හිතනවා නම් ඒක මුලා පටවිය ආදි ධාතු අතර. මේ විදිහට ශරීරයේ Taman මේ දැක්ක කොටස් දෙස බලලා මේ සෑම එකක්ම අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන එක අවබෝධ කරගන්න. මේක තමයි පළමුවෙන්ම පෑය දෙකක් විතර න්‍යාය කරන්නේ. ඒක Tamanටම අවබෝධ වෙ යුතුයි. නිකම් මේ අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන සිත සිතා ඉන්න එක නෙවෙයි. ඒක හිතේ ඉන්න එකකින් වර්ධනය ඒකේ නිවන් ලබන්නේ. විමල් ලබන්නට නම් මේ අවබෝධය සමාන නැතිවීම අත්‍යවශ්‍ය වෙනවා. දැන් මතකයි කරුත් එකක් ප්‍රකාශ කළා. අරමේගේ වේදනාව වේදනාව ඇතිවීමේ හේතු දකින්න යන රූප දැක ගන්න සත්‍යහලාදී වශයෙන් මේ වේදනාව නිසා අපි ඇලෙනවා වේදනාව නිසා ගැටෙනවා වේදනාව ඇලෙන්නේ ගැටෙන්නේ අරමුණු තුලින් නෙවෙයි තමන්ගේ වේදනාව කෙරෙහි කියන කාරණාව තේරුම් ගන්න කියන්නේ මේ වේදනාව අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී කරුණු තේරුම් ගන්න කියපු කාරණා. ඒක ටිකක් පැයක් ඉඳලා කරන්නේ. ඊට පස්සේ දෙවෙනි පැයේදී මේ මේ ශරීරයේ කොටස් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එක අවබෝධ වෙන ආකාරයෙන් පැය දෙකක් බලන්න. දැන් තුන්වෙනි කොටස ඉලෙක කරන එක මේ ඇයි මම කලින් කියවා ආශාස ප්‍රසාර කරනුපදී භාවනා කරන ආකාරය එතෙන් ධර්මයක් දුරට ජීවම් ඕනෑමක් ඇතුව ශරීරයේ පුරා උෂ්ම පිට පැතිරී යන ආකාරය බලන්න. දැන් මේ ශරීරයේ පුරා උෂ්ම පැතිරී යන ආකාරය බලන්න පුළුවන්. ඉස්සෙල්ල පපුවට අද කියලා බලන්න පපුවේ ඉස්සෙනවා පහත් වෙනවා. එතකොට තමයි තේරෙනවා මේ කෙනෙක් කරා ආශාස ප්‍රසාර යනවා. උදර කොටස දාලා කියලා බලන්න උදර කොටස තේරි වෙනවා පහත් වෙනවා ඒක තමයි තේරෙනවා මේ ආස්වාස්වාස්වාස්නේ ශරීරයේ කොටස වෙනස් වෙනවා ඊළඟට නම් කලවා මතක අද කියලා කලවා දේශක සිටින් බලනින්න ආස්වාස් ප්‍රසාර සියුම් වලින් මොනකම ගන්න කලවා ඉස්සන ආකාරය පාස්න ආකාරය ආස්වාස් ප්‍රසාර කරනවා වෙනස්න ආකාරය තියෙනවා ශරීරයේ කවර කොටසද හිත මුදනට දිවත් හිතත් වෙනස් ඉලියට පහළ යන ආකාරය තියෙනවා පසු පැත්තට කියලා බැලුවත් ඒ කියන්නේ පිට පැත්තට පිටකට පවා මේ ආස්වාද ප්‍රසන්නවට ඉහළට පහළට යන ආකාරය තියෙනවා. දැන් මේ ආස්වාද ප්‍රසාස මේ ආකාරයෙන් Tamanට තේරෙනවා නම් මුළු කය පුරා දෙකෙන් පැතිර යන ආකාරය තේරෙනවා නම් මෙහිදී සියුම් වශයෙන් එක දීර්ඝව ඉතාම සුළු ආයාසයක් ඇතුව ආස්වාද කරන ආස්වාද කරනට කය ඉදිරියට ඉදිරියට වෙනස් වෙවි වෙනස් වෙවි යන එක දැනෙනවා. සාස්ත්‍රාද කරන්න බය පහළට පහළට යනවා. ඒ පහළට පහළට යන එක දැක් දැක බලන්න. මෙතන මේ අපි බලන්න යන්නේ කයේ අනිත්‍යතාවය. ඒ ශරීරයේ පුරාම මේ විදිහට ආස්වාද ප්‍රසආස මිශ්‍රියන ආකාරයේ දකින්නට පුළුවන් නම් එවැනි කෙනාට මුළු ශරීරයේම නිරන්තරයෙන්ම ඇතිවෙන එක නැති වෙන එක දැක දකා ඉන්නට පුළුවන්. සමාධිය දිනුනලා තියෙන කොට එක තියෙන්නේ. එතකොට අපි ගණන්නේ රූපස්කන්ධය නිරන්තරයෙන්ම ඇති වෙයි නැති නැති යනවා. ඒක දෙස බලන්න සිටිනවා. ඒවා අනිත්‍ය අනිත්‍ය කියලා ලේබල් කරනවා හිතනවා නෙවෙයි. සිත සිතා ඉන්නවා නෙවෙයි. අනිත්‍යය අනේක දැක දකා කියනවා. රූපස්කන්ධය දැන් මෙහෙම කර කර ඉන්නකොට දැන් වේදනාව මේකට එකතු කරනවා. අපි හිතමුකෝ ශරීරයේ ඔන්න වේදනාවක් දැනෙනවා දුක් වේදනාව උදාහරණයක් අපි ගමු. මේම බලවත් දුක් වේදනාව දැනෙනකොට අර ආස්වාද ප්‍රසආස ගැන නැත්නම් ශරීරයේ ඇදී නැතිවීම ගැන සිත සිතායක හිතපු එක නතර කරලා අර වේදන ශරීරයේ ප්‍රබලම කොටසක වේදනාවක් දැනෙනවා ඒ දෙකට අවධානය යොමු කරනවා. අනිත් කාර්යය පැත්තට යොමු කරනවා. යොමු කරලා මේ මේ දුක් වේදනාවන් ආය දුක් වේදනාව කෙරෙහි ගැටෙන්න ගන්න එපා. මේක නැති කර ගන්නට ඕන කියලා ආශාවක් ඇති කර ගන්න එපා. මේ දුක් වේදනාව මම විඳිනවා කියලා මුලාවටපත් ගන්න එපා. මේක මේ මේ දුක් වේදනාව දැනෙක හොඳ නැති දෙයක් කියලා එහෙම හිතන්නත් එපා. මේ දුක් වේදනාව දැනෙන එක හොඳයි මොකද වේදනාවේ නියම තත්ත්වය අපිට තේරුම් ගන්නද නම් වේදනාව තියෙනවා. උපේක්ෂා වේදනාව භාවනාවට අවශ්‍ය අංගයක්. දැන් අපි දුක් වේදනාව අපේ ශරීරයේ ධානී කොටසේ දුක් වේදනාව දැනෙනවා. මේ දැනෙනකොට දුක් වේදනාව දැනෙන්න ඉස්සෙල්ලා ශරීරයේ තිබුණේ ධානී කොටස තිබුණා. දැන් දුක් වේදනාව දැනෙනවා. ඒතකොට දැනෙන්න තමයි තේරෙන්න ඕනේ මෙතන කොටස් දෙකක්. කියන්නේ දුක කියන දුක් වේදනාව වෙනම දෙයක් ශරීරයේ රූප කොටස ධානී රූප කොටස තමයි. අවිද්‍යාවිතෝ රූප කොටස ධනිය ධනිය දැනු වේදනාව නැති වේදනාව නැති වීක ධනිය කොටස තියෙන ඒකෙන් තමයි තේරෙන්න ඕනේ වේදනාව වෙනම දෙයක් රූපේ තවත් මේ දෙක වෙන වශයෙන් වෙන්නවා දෙකලා බලන්න මෙන්න මගේ වේදනාව දැන රූප කොටස මෙන්න වේදනාව මෙන්න දැන් ඒ රූපයේ වේදනාව දැන රූප කොටස මෙන්න වේදනාව මෙන්න මේ නාම රූප දෙකයි අපි මේ වෙන් කරන්නේ ඒ කියන්නේ රූපය රූප කොටසට ඒ වේදනා නාම කොටසට දක්වනවා. මේ ආකාරයෙන් මේක වෙන් කළාට පස්සේ වේදනාව දෙකම කිසි නොසිතා සිටින් බලන්න ඉන්නකොට Tamanta තේරි වේදනාව නිරන්තරයෙන්ම වෙනස් වෙවි වෙනස් වෙවි වෙනස් වෙනවා. එතකොට Tamanටම අවබෝධ වෙනවා වේදනාව අනිත්‍ය අනිත්‍යයි විරුද්ධ වෙලා විරුද්ධ නැතිලා යනවා කියන කාරණය. තමන් අනිත්‍යයි කියලා හිතන්න අවශ්‍ය නැහැ නම් තමන්ටම අවබෝධ වෙනවා. ශරීරයේ වේදනාව දැනෙන ශරීර කොටස ඊළඟට අවධානය යොමු කරන්න උදාහරණයක් දනි කොටස. ඒ ධර්මයේ දෙක මොකක්වත් නොකිතා ඒ දෙකම ඉතින් බලන්නේ කොටස. මේ රූප කොටස සමහරවිට නලියනවා වගේ තේරෙනවා සමහරවිට මේ දඟලනවා වගේ තේරෙනවා නැත්නම් කොයි ආකාරයකින් හෝ තේරෙලා ඒකේ අනිත්‍ය කියන එක පේනවා. ඒකට එතන නාම රූප දෙකක් තියෙනවා රූප කොටසක් සානාමය. මේ නාම රූප දෙකේම අනිත්‍යතාවය බලන්නේ මේ වේදනාව පිළිබඳ. يعني වේදනාව නාම ධර්මයක්, වේදන රූපයේ රූප කොටස රූප ධර්මයක්. මේ දෙකම නිරන්තරයෙන් නැති වෙන්නේ නැති නැති. ඒක නැතිලා ගියාට පස්සේ නැවත අරගෙන ඉන්න ආස්වාද ප්‍රසආස අනුමත කරන්නේ මුළු කයම නැති වෙමින් නැති වෙමින් යන එක දැක දැක හිටියම්. අන්න තවත් දැනක වේදනාවක්. එතෙන් අර විදිහටම පිළිපදින්නට ඕන. ඒ කියන්නේ මේ වේදනාව දැන් ශරීර කොටස දෙකක් බලලා මේක අනිත්‍ය දෙයක්, මේක අනාත්මයි කියලා මෙහි කරනවා නෙවෙයි අනිත්‍ය කියන්නේ හැදිස්සාගෙන. වේදනාව අනිත්‍ය දැනෙන. වේදනාව දැනෙන රූප කොටස අනිත්‍ය දැනෙන පිටක්. කර්මස් භවනා දිනුවා විශ්ිතාව එකක් මේකී කලේ වේ. ඒ තමයි දැන් තමන්ගේ ශරීරයේ උදාහරණයක් ගන්න කොටස කියලා. ඒ දැනෙන කොටස වේදනාවක් දැනෙනකොට ධර්මීය රූප කොටසක් වේදනාව නාම කොටසක් කියලා එනික වෙන් කරලා එතකොට රූපයේ වේදනාවයි කියලා ස්කන්ධ දෙකක් අපි දකින්නේ. මෙතන තියෙනවා සංඥාව. කියන්නේ ධනිය ධනියයි කියලා සිතින් හඳුනා ගන්න හැඟීමක් කියන එකයි සංඥාව. දුක් වේදනාව දුක දුක කියලා සිතින් හඳුනා ගන්නවා වෙනවා ඒකයි එතන තියෙන සංඥාව. මෙන්න මේ වේදනා සංඥා දෙක දෙක සිතින් බලන්න. ඒ කියන්නේ මාර්ග වේදනාව දෙස බලන ඊපස් සංඥාව දෙස බලන. તો ඒ වගේ ධනිය කොටස මෙතන බලනවා මේ ධනිය ඊට පස්සේ ධර්මයේ කියලා අන්තරාගම සංඥාව විශ්ස බලන්න. මේ ආකාරයෙන් මෙතන ස්කන්ධ තුනක් රූප ස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය. ඊළඟට මෙතන මේ වේදනාව දැනෙන්නේ දැනීමක් ඇති නිසා මේ දැනීමට කියලා විඥාන. විඥාන. මෙතන දැනීමක් කියලා මේක තමයි විඥාන ස්කන්ධය. මෙන්න මෙතන මේ ස්කන්ධ හතරක් රූප ස්කන්ධය වේදනා ස්කන්ධයක්, සංඥා ස්කන්ධයක් සහ විඥාන ස්කන්ධය. මේ හතර දෙක හොඳින් බලන සිතනවා. රූපයේ වෙනම ධර්මයක්, වේදනාව තවත් ධර්මයක්, සංඥා වෙනත් ධර්මයක් කියලා ඒ කොටස් තුන සිතින්ම තුන් පැත්තකට අයින් කළොත් සමහර කෙනෙකුට මුළු රූපම නොපෙනී. නොපෙනී සම්පූර්ණයෙන් ධන කලවරකට වැටෙනවා වගේ සම්පූර්ණ කිස්පායයකට සිතපත් ගන්න පුළුවන්. ඉතින් කැමති කෙනෙකුට කරන්න පුළුවන් දෙන්නේ කරන්න පුළුවන් කෙනෙක් කියනවා වේදේ අර රූප වේදනා සංඥා කියන දුරට අමතරව විඥානය දෙකක් බලන්න ඒ කොටස් හතරම වෙන් කරන් බලන්න. එතකොට ගැඹුරු ශූන්‍ය භාවයකට නිස්පාදිතපත් වෙනවා. මේ නිස්පාදිතපත් වුණාට පස්සේ ඒකේ තියෙන වේදනාව කියන්නේ සාත වේදනාව සියුම් සියුම් අපි මේ ඉන්ද්‍රිය ප්‍රතිපද රැගෙන වේදනාවක් වගේ නෙවෙයි සියුම් නිරාශ වේදනාවක් ඉදි කියන මේ වේදනාව කියන ඒ ශූන්‍යතාවයේ පවත්නා වේදනාව දෙස බලන්න ඒක දැනෙන සංඥාවක් තියෙන සංඥාවක් දෙස බලන්න ඒ වේදන ඒකේ තියෙන වේදනා සංඥා දෙක වෙනවා මේවා මේ පහන පහලයි ගන්න බැහැ කියලා දැනෙනවා එහෙම කරනකොට ඊට වඩා ගැඹුරු ශූන්‍යතාවයකට පස්සේ ඒක අනිත්‍යයි අනාත්මයි කියලා හරියට අවබෝධ වන එබැවින්ම නිවනට පිටපත් මේ වේදනාන් ප්‍රශ්නාව තුළින් මේ නිවනට පිටපත් කරගන්න හැකි ආකාරය මේ විදිහට භවනා කරන විට වේදනාව අරමුණු කරමින් ජීවිතේ කිසිම වැඩක් වෙන්නේ නැහැ. මේ එකක් පමණයි අපි කියන්නේ. තව එක වේදනාව ආරම්භ කරමින් කරන භාවනාවක් කියන්නම්. ඒක හැබැයි මේ වගේ ශාන්ත නෑ සුඛ විහරණයකින් ඉන්න පුළුවන් එකක් නෙමෙයි. ධර්ම වේදනා අත්දකින්න කැමති කෙනෙක් සිටිනවා නම් ඒක කරන්න පුළුවන්. කරන්නේ මෙහෙමයි. අර කායानुපස්සනාවේ කොටස් ටිකක් බල බල ඉඳලා ඒක ගැන මෙහෙ කරන්නේ නැතුව තමන්ගේ ශරීරයෙන් යනවා තවදන කියනවා තවදන කරනවා තවදන වේදන. එතකොට තමන්ටම තේරෙන්නට ඕන මේ වේදනාව මට ඕන විදිහට ඇති වෙන එකක් නෙවෙයි මේ හේතුන් නිසා ඇති වෙන අනාත්ම ධර්මයක්. මගේ එකක් නෙවෙයි. තමන්ටම අවබෝධයක් කොට තමන්ට ඇදෙන්නේ නැහැ මේ වේදනාව ඇති වෙන්නට. තමන්ගේ කැමැත්තට අනුවත් මේ වේදනාව ඇති ශරීරේ පුරා විවිධ තැන්වලින් විවිධ වේදනා ඇති වෙන්නේ නැති නැති වෙනවා. මේක දැක ගන්න ඕනේ. එතකොට මේ වේදනාව අනිත්‍යද යන එකක් දකින්න තමන්ටම අවබෝධ වෙනවා. මේවා නිරුද්ධ වෙලා නිරෝධ වෙලා යනයි කියලා දකින්න. මෙහෙම බලපලා ඉන්නකොට දරුණු වේදනාව වෙන දෙන්නට පුළුවන්. ශරීරේ ඉතින් මේ ධර්ම වේදනා ඉවසගෙන කටයුතු කරන්නට පුළුවන් නම් වේදනාව ශරීරයෙන් නිරුද්ධ කරන්නට පුළුවන්. මේ නිසතිය අපිදාකාර කාන්තාවක් කියනවා. මේ විදිහට මේ වේදනාව කරගෙන කරගෙන යන හදවත සද්ද වෙලා ආවලු එයාගේ අරන් නැතුව දිගටම භාවනා කරගෙන ගියායි. ශරීරයෙන් සම්පූර්ණ වේදනාව විඳලා කියලා මම මැරුණා ස්වාමීන් වහන්සේ. හැබැයි හිත විතරක් ඈත තියෙනවා. යන්නේ මුළු අංගමනෝ යන් සීතල වෙලා කලදිවවා තේරෙන්නේ නැතුව පැත්තක මනසක් වාගයක තියෙනවා පැත්තක සිත විතරක් තියුම් දෙලීමක් තියෙනවා කියන්නේ ඒ සතියක්ද කියන්නේ ඒ විදිහට වේදනාව ශරීරයෙන් ඉවත් කරන්නට පුළුවන් හැබැයි දහවුණු වේදනා ඉවසන්න පුළුවන් කෙනෙක්ට ඒක කරන්නට පුළුවන් ඒ අත්දැකීම ලැබුවොත් භාවනාව ඒ නිහාන කරන එක ඉතාම නිහිරයක් කිසිම වේදනාවකින් තොරව භාවනාව දිගටම කරගෙන යන්නට පුළුවන් වෙනවා. මම කියන්නේ මේක මේ ඇයි කරන්න දෙය කියලා හේතුව මේක එක දවසකින් කරන්න පුළුවන් භාවනාවක් නෙවෙයි. එක දවසක් කරන්න තියෙනවා. ඒක නිසා අද භාවනා කරන විට මා නැවත කියන්නම් කටු තුනක් පමණයි ප්‍රකාශ කළේ. වේදනාව ගැන අවබෝධයක් ඇති කරගන්න මොකක්ද අවබෝධය? වේදනාව ඇති වෙන්නේ මෙන්න මේ විදිහටයි. ඇහැට රූප දැක ගන්න සත්‍යය ආදී වශයෙන්. මේ වේදනාවටයි අපි ඇලෙන්නේ අරමුණු වලට නෙවෙයි ඇලෙන්නේ. මේ කරුණ හොඳට අවබෝධ වෙනා එතකොට මොකද්ද මොනම අරමුණක් තුළින් හරි අපිට සැප වේදනාවක් ගෙන දෙන්නේ නැත්නම් ඒ අරමුණට අපි කිසිම ආසාවක් කිරීමක් නැත්නම් ඇලීමක් බැඳීමක් ඇතිවන්නේ නැහැ. මෙයාගේ පසුගිය අත්දැකීම් අනුව බැලුවොත් එහෙම අපි තෝ යම්කිසි අරමුණක් වලින් යම්කිසි සුඛයක් පිළිගලා පිටියක්. මොනම ආකාරයකින් හරි සුඛ සුඛේ දුක්නිමත් වෙලා හෝ කවර ආකාරයකින් හරි අර සුඛේ නැති ගියාට පස්සේ අප ඇඳුම් කර කර හිටපු ඒ රූපය කෙරෙහි තියෙන ආශාව නිකම්ම නැති වෙනවා. එවැනි එනි වේදනාවට ඇලෙන්නේ ඇලුනේ ඒ නිසා වේදනාව නැති වෙනකොටම ඒ ඇලීම නැති මේක ටිකක් ගැඹුරු කාරණාවක් සෑම අරමුණකටම මේක පතුරවලා බලන්න. විශේෂයෙන්ම සෝවාන් වෙලා ඉන්න කෙනෙක් සකදාගාමී වෙන්නට අනාගාමී වෙන්නට බලාපොරොත්තු වෙන කෙනෙක් හිටිනවා නම් ඒ අය විශේෂයෙන්ම කාමරාග පටිග කියන අනුශේධ ධර්මයන් ඉවත් කරන්නට සිදෙනවා. කාමරාගයේ ඇතිවෙන සුඛ වේදනාවට තියෙන හැදීම ඒක ආස්වාද කිරීමට තියෙන කැමැත්ත තුළින් පටිඝාසය ඇතිවන්නේ දුකේම අනිත් පැත්ත දුක් වේදනාවට ගැටීම නිසා. දුක් වේදනාව ප්‍රතික්ෂේප වීම නිසා. මේ වේදනාව සෑම එකම ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. දැන් කවුරුත් දුක් වුණත් නැදාගන්න. තමන්ගේ සිත තුළ මේ නාම සංස්කාර ඇති නැති යාමේ ඇති ඵලය මොකක්ද කියන අවබෝධය තමයි ලැබෙනවා මේවා නිර්වත්තකෝ නාම ධර්මෝයේ ඇතිනෝ ඒ පවතිනෝ නැතිනෝ මොකක් ඇති වුණත් මට මොකෝ කියලා සිත සංසම් වෙනවා විශේෂයෙන්. මෙන්න මේ විදිහට මේ වේදනාවට තමයි ඇලෙන්නේ වේදනාවට තමයි ගැටෙන්නේ බාහිර අරමුණු වලට නිවේ ඇලෙන්නේ ගැටෙන්නේ කියන අවබෝධය ඇති කරගත්තොත් බාහිර අරමුණු මොකක් වුණත් කමක් නෑ. හොඳ වුණත් එකයි නරක වුණත් ඒක අවබෝධ කරගන්න ඇති වෙන්නේ ඊට පස්සේ අපි රූපස්කන්ධයේ එක එක කොටස් අරගෙන අනිත්‍යතාවය ඒක අනිත්‍යයි කියලා අවබෝධ කරන එක දුකයි කියලා අවබෝධ කරන එක අනාත්මයි කියලා අවබෝධ කරගන්න. ඒ අවබෝධයට ආධිනව මේකට පැය දෙකක් ගියයි කියලා පළවෙනියට පැය දෙකකින් ඊට පස්සේ මුළු රූපස්කන්ධයේ දෙසම අවධානය යොමු කරලා ඇතිවීම නැතිවීම බල බලා ඉන්න කියන එකයි කියන්නේ. ඒ සඳහා ආස්වාද ප්‍රසආද අරමුණට අරගෙන මුළු කයම ආස්වාද ප්‍රසආදයට අනුව ඉස්තෙන ආකාරය, පහළ යන ආකාරය, පිම්මෙන ආකාරය, හැකිලෙන ආකාරය දැක දැක ඉන්න පුළුවන්. මේ ඉන්නකොට ඔක්කොම රූපස්කන්ධ නිරන්තරයෙන්ම ඇති වෙති නැති නැති යන එක දකිනවා. ඒ දකින සිදු ඇති වෙති නැති නැති යන. ඒ නාම රූප ධර්මයන්ගේ ඇති නැති. මේ අතරතුරදී වේදනාව එතනදී එන නාම රූප වෙන් කරනවා ඒ වේදනාවන්ගෙන් දැනෙන නාම රූපව නිරන්තරයෙන් ඇති වෙමින් නැති වෙමින් යන එක දකිනවා ඒ දැක දැකලා නැකට අවශ්‍යයි. එන්න මේ විදිහට රූපයක් වේදනාවක් සමානකේකට පුළුවන් සංඥාවක් දකින්න සමානකේකට විඥානයක් දකින්න පුළුවන් මේ ස්කන්ධය නිරන්තරයෙන් ඇති වෙමින් නැති වෙමින් යන එක බල බලා වාක්ෂය කරන්න අර කලින් අවබෝධ ඇති කරගත්තාට පසු වේදනාව පිළිබඳ අවබෝධයක් මේ රූපස්කන්ධයේ තියෙන සියලුම අනිත්‍ය දුක්ඛ අනාත්මය පිළිබඳ අවබෝධයක් ඇති කරගන්නට පසු ඒ කියන කරුණු මතක තබා ගැනීම නෙවෙයි අවශ්‍ය වන්නේ නැවතත් අපි අවධානය කරලා කියන්නේ මේවා සමාන්තරම අවබෝධ විය යුතුයි. එහෙම අවබෝධය භාවනා කරන කෙනෙකුට තමයි කියන ප්‍රතිපලයක් ගන්නට පුළුවන් වන්නේ. හොඳයි මේ විදිහට භාවනා කරන භාවනා කිරීම තුළින් මේ ඇද යහපත් ප්‍රතිඵල ගන්නට ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. මෙන්න දේශනාව නිම කරනවා. භාවනාවේ දැන් නිරත වන්නේ. Thank you. සත්‍යය බලන්න. අම්ම ගැලවුණාට පස්සේ කියන සත්‍යය ඒ ගැලවිච්ච නැති සත්‍යය බලන්න. ගැලවිච්ච අම්ම අර ගැලවිච්ච නැති සත්‍යය ලස්සනයි කියලා ඉස්සරහට ඕන දේ පාඩේ ගන්න එකක් කරන්න. නමුත් අර මේ අම්ම ගැලවිච්ච සත්‍යය ඒකත් කොහොමද කියන්නේ? අපි කරන්නේ. අර මනසේ සංකේත නිසා මුලාවට පත්ලයි. වැරදිලයි. දැන් තමයි මේ විදිහට කරනවා හොඳට නැවත නැවත බලලා තමන්ගේ වගේමයි තමන්ගේ අසුරු කරන ඔක්කොගේම ඊට පස්සේ මම ගලවලා බලන්න නැවත වහන්න ගලවලා බලන්න නැවත වහන්න ගලවලා බලන්න නැවත වහන්න මේක පිළිවිද වේගයෙන් කරන්න පුළුවන් මේ විදිහට කළාට පස්සේ සුඛ පූජා වේදෝ කියාවේ සුඛ පූජා කියන්නේ මම දැනෙන්නේ නැහැ ඒක තමයි සාමාන්‍ය සත්‍යයක් මේ සංසාර ගමන ඒ නිසා මේ මම ගලවල හැරලා බලන්න ගලවල බලන්න බලන්න ගලවල බලන්න බලන්න බලන්න බලන්න ඊට පස්සේ තමයි වගේම අනන්තයි කියන කප්ප දේන ආකාරය ඒක ඔක්කොම ගැලවි ගැලවි යනවා දවසේ හම් ගලවල වහලා ගලවල බලන එකයි සමන්ගේ වගේමයි අන්නායගේ ශරීරය කියලා දකින්න එකයි දෙකම කරන්නේ. ඊට පස්සේ මම කියන්නේ මතක තබා ගන්න තමන්ගේ ළඟම විරුද්ධ පක්ෂයේ කෙනෙක්ගේ ශරීරය විලාසින ආකාරය බලන්න. මේ දෙකේම හැම බලව දෙක එකට දාන්න. මේ ටික පූර්ව සමාධිය විරුද්ධ පක්ෂ ගන්න පුළුවන්. එහෙනම් පස්සෙත් ඒකත් අනිත්‍ය අනාත්මයි කියලා එකක් සංස්කාරයක් කියලා මෙහෙ කරනවා. ඊට පස්සේ තවත් ගෑනිකේ වම්පැත්තේ ඉන්නේ දකුණුපැත්තේ කොයි ආකාරයකින්ද ගෑනිකේ ඉන්නේ තමයි නැදත් කියලා ඒ තුනම එක් කරන්නේ. ඒක තමයි බලවල ඒක පොඩි ආකාරයක්. එතකොට ඉලක්කදා ගැඹුරු සමාධියක් කියන්නේ ඒ සමාධිය බව අනිත්‍යය ආත්මය සංස්කාර ධර්මයක් කියලා බලන්න. ඒකේ හොඳ සමාධිය වෙනවා. වෙනකත් ඉස්සපත් කරගන්න පුළුවන්. අක්කේ භාවනා ටිකක් දිනු කරන බලාපොරොත්තු වෙනවා. ඉතල මාත් බලලා බලන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා. කලෙන්ස් එකක් ඊළඟට කියවා මේ සැතයි පිළිකුල් කියන එකක් සමාගයේ තේජන සංඥාවක්. ලක්ෂණයි සුභයි කියන එකක් තේජන සංඥාවක්. විශේෂමත් ඇති නැතිවක් කරගෙන දෙයක් කියන ඒ අවබෝධය ඇතිවෙන්න ඕනේ. ඒ අවබෝධය තමයි තමන්ගේ ඉස්සරහට තේරෙනවා. තමන්ගේ ඉස්සරහට ලාගෙන යන මේ මොඩ. මේ ලෝක සදාන තුනේ මේ ඇයි දකින්නට පුළුවන් තේරෙන්න ඕන මේ මම කියලා හිතුවට මගේ කියලා හිතුවට කොතන මේවට ඇලෙන්නේ කොතන මේවට ආසා ගන්නේ මෙතෙක් කල ඇලුනේ මෙතෙක් කල ආසා කරේ මෙතෙක් කල මේ ජීවිතයත් මේ තමයි කතා කොටක් හොදන්න මොකටම කියන්නේ නේද මගේ මොඩකම මෙන්න මේකයි කියලා මොඩකම තමයි හිතේ මතුල මේ මොඩකම අයින් කරනවා අයින් කරනවා අයින් කරනවා අයින් කරනවා කියලා මොඩකම අයින් කරනවා ඒ ඒ සිරිතේ මාර්ගය ලබන්න පුළුවන්. ඔය පළවෙනි අවස්ථාව බලලා තමගේ ශරීරය මේ වගේ පිළිසුරුකෙන් පස්සේ මොකක්ද මේ හරේ ශරීරයේ අගේ මොකක්ද? හරේ මොකක්ද? සාරේ මොකක්ද කියලා බලන්න. බලන ඉරේලා තමගේ මලකේ ක්‍රීඩාකාරී ක්‍රීඩාකුගේ ලෞකික කරලා නැති පන්තියේ යන්නේ. ඊට පස්සේ ඒක පොළොවට පස්සේ පස්සේ යකට යනවා. පොළොවටම පස්සේ යන ආකාරය දැක්කට පස්සේ කොහොමදකට පොළොවට පස්සේ නැක දැක්කොත් අනිවාර්යයෙන්ම තමන්ගේ කය තමන්ගේ සිතට නොදෙමි ඒකාරයෙන් ඉඳපත් වෙනවා මේ සූත්‍රයේ ගැඹුරු සමාධිය කියලාවක් නිසා මේකත් සංස්කාර ධර්මයක් මේකත් අනිත්‍ය ධර්මයක් මේකත් අනාත්ම මමනේ මගේ නෝන ධර්මයක් කියලා අනාත්ම සංඥාව ඇති කරගෙන ඉන්නේ ඔය කොටස් ටික හිතෙන් ගන්න අපිට ආවට පස්සේ පෞද්ගලික වශයෙන් කියන්නේ සමස්තයෙන් ඊට පස්සේ ධනස් සංස්කාර භාවනාවත් මේ ශරීරයේ කොටස් වලින්ම ආනාපාන සතිය භාවනාව දියුණු කරන ආකාරය කියන්නේ. ඒ විදිහට භාවනා කරනවා කියන්නේ බලන්න මුළු දවසේම කවුරුත් එක කතා බහ කරන්නට සුළුමත් ගන්න සත්‍යයෙන් වැඩ කරන්න ওই භාවනා දෙක උත්තර මැදිනවා කියන්නට හරියට කරන්න පුළුවන් කෙනෙක්. ඊළඟ මාස පළයක් ගන්න පුළුවන් භාවනා දැන් අද මේ ඒ විදිහට භාවනා කරලා නිවන්යට බලන්න. අනිත් එක කැම කියන කනකොට අනිවාර්යයෙන්ම ඒ කැම වල තියෙන පිළිකුල් භාවය පිළිගන්න අන්නවා අපතේ නමුත් ජවාවක් වඩපත් වෙන පරිත්‍යාග කරන බවන බවටපත් වෙන මේක දැක්කම මේ ශරීරයේ තියෙන තියෙන කරා කොට මේ කොටස් ඉපදවන්න තියෙන ආහාර ඇතුළට දාන්නේ කියන අවබෝධය අපි මේ ආදී ආපතර කරලා රස කර කර මේ කන පොඩ දේවල් බඩට කියලා පමණේ රැකෙන්න දැම්මට පස්සේ ළඟවත් කෙනෙකුට ඉන්න බෑ. අපි දාලා හපන්නේ අපිට ඕනේ රස කෑමක් ආවත්, ජීව කෑමක් ආවත් අපිට තේමයි බෑ. ඒක පස්සේ පස්සේ ඉස්සරහට පස්සේ ඒක මෙනෙහි කර කර කෑම ගන්න එකත් සත්‍යන කොටස. ඒකට අද දවස් පුරාම එකත් දුපා. කොහොමද සත්‍යන ප්‍රයම කරන්න ඕන? ඒ විදිහට මේ සිද්ධ භාවනාව සහිත මරණ භාවනාව කරන්න ඕනේ. කට ප්‍රතිඵලයක් ගන්න පුළුවන් දෙයක් ප්‍රතිඵලයක් ගන්න ලැබේ මාසික මාසපල ලබලා එන්න ඒක සිද්ධ කරලා කියන මාසපල ලැබේවත් අධිකම් කරලා සමාන කරේ ඒකවල සමහර විදියට මාසපලයක් ගන්න ලබන්න පුළුවන් මේ ඉස්ලාමීය පස්සේ බලක් ආයේ නැවත දර්ශනය කරවන්න සම්බන්ධ නැහැ. මේ විශේෂ කොටස ඒක තමයි දැක්වෙන්නේ.